තෙරුවන් සරණයි. පරිඤ්ඤය සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 277 වෙනි පිටුව. පරිඤ්ඤය සූත්‍රය. මහණෙනි පිරිසිද දත යුතු දාම්ද පිරිසිද දැනීමද පිරිසිද දැන සිටි පුගුලාහුද දේශනා කරමි එය අසව. පරිඤ්ඤයච භික්ඛවේ ධම්මේ දේසිස්සාමි. පරිඤ්ඤයච පරිඤ්ඤා තා විඤ්ඤච පුගුලං තං සුනාත. තර පරිඤ්ඤාත විඤ්ඤත පුගුලා තං සුනාත. එතකොට පිරිසිද දැත සිටි ඒ පුගලාද දේශනා කරමිනි කරන්නෙමි එයාසව්. එතකොට ඊට පස්සේ කියනවා කතමේච භික්ඛවේ පරිඤ්ඤා ධම්මා. මහණෙනි පිළිසෙද දත යුතු ධම්මු කවරදයත්. මහණෙනි රූපේ පිළිසෙද දත යුතු ධාමකි. රූපම් භික්ඛවේ පරිඤ්ඤාය පරිඤ්ඤේ ධම්මා. ද රූපේ පිළිසෙද දත යුතු ධර්මයක්. අපි ඒක නිසා තමයි ධර්මයේ තුල ගොඩක් වෙලාවට අපි මේ රූපය ඇත්ත කරගෙන තමයි අපි ලෝකය ඇත්ත කරගෙන ඉන්නවා කියන එකයි අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ රූපය රූපං කියනවා කිංච නාම රූපං වදිතේ. ඒ කියන්නේ රූපය රූපේ කියන මේ එතකොට මේ රූපේ චත්තාරෝච මහ භූතානං චතුනංච මහ භූතානං උපාදාය රූපං රූපං කියන තැනින් ඔබ ඒක ඒ වචන ටිකට සීමා වුණොත් ඔබ මේක දන්නේ නැහැ. ඇයි ඒ? ඇයි එහෙම කියන්නේ? ගොඩක් අය රූපේ රූපේ කියලා හුත් කියන්නේ තච්චාරෝච මහ භූතානං චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං රූපං කියලා. නෝක තමයි ගොඩක් අය කියන්නේ රූපේ කියලා හුත්. නමුත් ඒකද රූපේ කියන්නේ? ඒ හරිද උත්තරේ? අයියේ. වචන ටිකක් කියවපු පමණින් ඒක රූපේ ගැන දැනගත්ත වෙන්නේ නැහැ. රූපේ පරිඥාය කියලා කියන්නේ ඇත්තටම රූපය අනිත්‍ය දකිනවා කියන එකයි. ඒ කියන්නේ ඇත්තටම රූපය කියලා දෙයක් නැති බව දකින එකයි. හැබැයි මහභූත ඇසුරු කරගත්ත මහභූත නිසා මහභූත ඇසුරු කරගෙන හදාගත්ත උපාදාය රූපයක් කියලා කියනකොට එහෙමනම් ඔබ දකින්න ඕනේ ඒක උපාදාය රූපයක්. ඒ කියන්නේ බාහිර තියෙන එකක් නෙවෙයි. මහභූතනේ බාහිර. එහෙනම් මහභූත ඇසුරු කරගෙන හටගත් එකක් නේ. නැක හටගත් ධර්මයක්. අන්න ඇස හට ගන්න ධර්මයක්. ඇස කියන්නේ මේ තියෙන එකක් නෙමෙයි මස් ඇහැට නෙමෙයි. ඒක මරණු කෙනාටත් තියෙනවනේ. ඇස කියන්නේ හට ගන්න ධර්මයක්. අපි කිව්ව අර ස්පාක් එකක් කියලා. අපි කිව්ව රුප්පණයක් කියලා. අර උජිතති රුප්පාන්තිකෝ ආවස රූපං වදේති අන්නේ හට ගන්න ධර්මයක්. ඇස කියන්නේ හට ගන්න ධර්මයක්. එහෙනම් රූපය කියන්නේ හට ගන්න ධර්මයක්. එහෙනම් හට ගන්න ධර්මයක් කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ආලෝකයේ තියෙනකොට ප්‍රසාදවත් වෙනවා කියන එක හට ගන්න ධර්මයක්. ඇති වෙන නැති වෙන ස්වභාවයේ එතනම හටගෙන නිරුද්ධ වෙනවා. එහෙනම් අපි මේ දකින්නේ බාහිර එකක් නෙමෙයි අපි හිතන ධර්මයක්. අන එතනින් ඕනි මේ ධර්මයේ දකින්න. එතකොට තමයි ඔබට ධර්මයේ හොඳින් දකින්න ලැබෙන්නේ. මහණෙනි රූපය පිළිසිඳ දත හේතුය. රූපම් භික්ඛවේ පරිඤ්ඤය ධම්මා මෙන්න මේ රූපේ පරිඥායෙන් දකිනවා කියන එක පිළිසෙ දකිනවා කියන එක. ඊටාම වැදගත් කාරණා. අතරම රූපේ අවබෝධ කරගත්තොත් රූපේ දකිනවා කියන තැන රූපේ පරිඥයන් කියන තැන නිවන් මඟම තියෙනවා. සියල්ල අවබෝධ රූපේ තුලයි තියෙන්නේ. රූප නිචතෝ අනිචතෝ අනිචම් බන්තේ කියන කොටත් ඒක වැටෙනවා. රූපේ පිළිසෙ දකිනවා. ඉති රූපං ඉති රූපං සමුදයෝ ඉති රූපං අත්තගමෝ කියන කොටත් අපිට ඒක වැටෙනවා. එහෙනම් මේ රූපේ පිළිසෙද දැකීමයි. නිවන් මගට කළ යුතු ප්‍රධානම කටයුත්ත වන්නේ අස පිළිස දැකීමයි රූපේ පිළිස දැකීමයි කියන්නේ එකමයි. එකම කාරණයයි. අස කියන්නේ කොහොමද? පේන බවට. එහෙනම් පේන බව කියන්නේ අපිට පේන්නේ කොහොමද? රූපේ. එතකොට රූපේ කියන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. එතකොට මේ රූප කියන්නේ එකක් නෙමෙයි. හැමදේම රූපයක්. ඒතර අපිට පේන, ඇහෙන, දැනෙන, ශබ්ද හැමදේම රූපයක්. රූපණයක්. ඒ කියන්නේ ස්පාක් එකක්. ඒ කියන්නේ ඉද්දීමක්. ඒ කියන්නේ ඇත්තටම කොහෙවත් තියෙන එකක් නෙමෙයි. එහෙනම් අපි මේ බලන්නේ. අපි අල්ලන් ඇල්ලුවොත් දැනෙන්නේ තද ගතියක්, ඇහැට පේන්නේ වර්ණයක්, ශබ්දයක් එන්නේ තට්ටු කරොත්. ඉඹල බැලුවොත් සුවඳක්, දිව ගාලා බැලුවොත් රසක්. ඔතන කොහෙන්ද මේසයක්? පුටුවක් පොතක්. ඒක අපි හිතන එකක්. පොත කියන්නේ ශබ්දයක්. අපිට පේන්නේ වර්ණයක්. එහෙම වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ රූපය කියන්නේ ඇත්තටම මායාවක්. මා රූපමංච විඥාන. දැන් තේරෙනවා. එහෙනම් රූපේ පජානාති කියනවා නම් එතන වේදනා සංඥා සංඛාරම පජානාති. ඒවා එකක් පජානාති වෙලා අනිත් එක දන්නේ නැති වෙන්නේ නැහැ. ඇයි රූපය කියන තැන හටගන්නේ පොතනම් පොත කියන්නේම සංකාරයක්. සංකාරයක් කියන්නේ විඥානයක්. ඒ දෙක හැදෙන්නේ ආපු හැඩතලයේ වේදනාව කෙරෙන වින්දේ. අනාපු හැඩතලයේ පටික සම්පස්සට අජර සම්පස්සට කියන හැඩතලේ. හැඩතලේ කියන්නේ කිරණයක්. අපි දකින්නේ පොතක්. ශබ්දයක්. කොහොමද ඒක උනේ? අන්න වර්ණ ගන්ධ රස සේරම එකතු වෙලා යදුණු එක. මේක අපි කිව්වේ මේ මොහොතේම හැදෙන විඥානයක්. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මහණෙනි එක දිගට පවතින විඥානයක් ගැන මම කියන්නේ නෑ මහණෙනි. අන්න සාතිය භික්ෂුවට බුදුන් වහන්සේ දේශනා කරනවා එක දිගට පවතින විඥානයක් නෑ මහණෙනි කියලා. එහෙමනම් එක දිගට තියෙන දෙයක්වත් නෑ. මේ දැන් ඇහැ හරනකොට ලෝකෙම වෙනවා ඇහැ වහනකොට ලෝකේ නෑ. තියෙන ලෝකයක් නෑ මහණෙනි කිව්වේ අන්න ඒ නිසයි. එහෙනම් මේ ධර්මයේ මනාකොට ඔබට පැහැදිලි වෙනවා. අපි හිතන දෙයක් කොහෙවත් නැහැ. අපිට පේන දෙයක් කොහෙවත් ඇත්තෙත් නැහැ. එන එක සිතුවිල්ල. අපි දකින්නේ මහ භූත නෙමෙයි. අපි දකින්නේ චිත්තයක්. පොතක්, මේසයක්, පුටුවක්, ඇඳක්, ඉරක්, හඳක්, ගෙයක්, දොරක්, ගහක්, වැලක් කුමක්ද කියන්න ඕනේ? ඒක શબ્දයක්. එන එක චිත්ත නාමීය චිත්ත රූපයක්. ෆිල්ම් එකක් බලනවා වගේ තමයි ටීවී එක දිහා බලන් ඉන්නවා වගේ තමයි ඔය එළිය බලන් හිටියත්. ඇයි ඒ? දරුවක්. අපි හිතනවා. ඒක හිතේද දරුවා ඉන්නේ. ඒ දරුවා අසනීපෙලානේ. එතකොට අපි හිතනවා. එතකොට මොකද වෙන්නේ? එක්ක එකෙන් ඇලීමක්, එක්ක එකෙන් ගැටීමක්, එකෙන් අනුශයක් ඉතුරු වෙනවා. ඒ තමයි සැප දුක. එතකොට මොකද වෙන්නේ? අපි විඳවනවා. එතකොට මොකද දුක් විඳිනවා සැප විඳිනවා කියන්නේ ඔකටයි. ඒ තුළ මොකක්ද දැන් වෙලා තියෙන්නේ? ඔබ විඳවනවා. ඒ කියන්නේ ඔබ තුල ඔබ ඔබ තුල નિરાයාසයෙන්ම යමක් සිදු වෙනවා. ඒ කොහොමද? ඒ තමයි ඔබට මෙතනදී ජීව ජීවමමය දැනීමක් අර වටිනාකමක් මැනීමක් මිම්මක් ආත්මීය පන තියෙන ස්වභාවයක් උපදිනවා. මෙන්න මේක අපි පහසුවෙන් කියනවා මේ ස්පාක් එක තුල මිලිවොට් පහක කරන්ට් එකක් උපදිනවා කියලා. ඕකම තමයි කියන්නේ. ඒක වචන වලට පෙරළුවොත් ඔය වගේ ආත්මීය සිතකක් නේ ඔබ හිතන්නේ. ඔබට ආත්මීය සිතක් තියෙන. ඒ නිසා ඔබ ධර්මයේ බලන්නේ ආත්මීය සිතකේ. එතකොට ඔබට මොකද වෙලා තියෙන්නේ? ඔබ ඒක ඔන්න ඔය විදිහට කිව්වොත් තමයි දරාගන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔබගේ බොළඳ මනසට ඒක හරි හොඳයි කියලා හිතෙයි. නමුත් ওই ධර්මය අනාත්මයි. වැටහෙනවද ඔබට? ඔබ හිතනවා බාහිර දැන් මේ තියෙනවානේ, ආ පොත තියෙනවානේ. ආ දැන් පොතේ අනිත්‍ය දැක්කාම හරිනේ. එතකොට රූපය අනිත්‍ය දැක්කා වෙනවනේ. දැන් බුදුන් වහන්සේ කියන්නේ රූපය අනිත්‍ය දකින්න කියලානේ. එහෙනම් අපි නිවන් දකින්නවානේ කියලා ඔබ කියයි. ඔබ කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒක අපි කියන. ඇයි ඔබ සර්පයා වලිගෙන් අල්ලගෙන. නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒක අනිත්‍ය දකින්න යනවා. කොයිතරම් අඳබාල මොඩේද්ද කියලා ඔබට වැටහෙන්නේ නැහැ එතකොට. ඒක මහා අඥානකමක්. ඔබගේ තියෙන බොළඳකමට මේ ධර්මයේ බොළඳ කළා ඔබට ගන්න බෑ. ඔබ එන්න සත්‍ය කරා. මේක අනාත්ම ධර්මයක්. එහෙනම් මේක ආත්මීය මනසකින් දකින්නේ ඇයි? එතන දකින්න ඔබ අනාත්ම ධර්මයේ කොහොමද ස්පාක් එකක් කිව්වේ ඒකයි ප්‍රසාදයක් කිව්වේ ඒකයි. ආවේ හැඩතලයක් කිරණයක් ශබ්දයක් වර්ණයක් කිව්වේ ඒකයි. නැත්තම් බාහ්‍ය තාපසතුමාට කියන්න තිබුණ අර කෙටිම පණිවිඩේ ආත්මීය විදියට. එහෙම දෙයක් නැහැ. ශබ්දයක කොහෙද ආත්මයක්? වර්ණයක කොහෙද ආත්මයක්? ආත්මයක් කියන්නේ අන්න පොතක් කිව්වොත් එතන ආත්මීය ස්වභාවයක්. අයි ඒක පණ තියෙනවා. ඒකට ඒක තියෙනවා සවිඥානික සප්‍රාණික ගතියක්. නමුත් අපි ඒක શબ્දයක් කිව්වොත් මොකද වෙන්නේ? ඒක අප්‍රාණිකයි. එතකොට මේ ධර්මය අනාත්මයි කියන්නේ ඇයි? අන්නේ අනාත්ම ස්වභාවයයි. මේ ධර්මයේ තුල තියෙන්නේ. ඒ කියන්නේ එන්නේ කිරණයක්, શબ્දයක්. අපි දකිනවා කියන එක ආත්මීය මායාවක් විඥානයේ මවන දෙදුනා වගේ. එහෙම එකක් ලෝකේ කොහෙවත් නැහැ. අපි අසුරු කරනවා අපි අපි අපි ඒකයි කිව්වේ අපි සිත ඇතුලේ අපි හදාගත්ත ලෝකයක අපි ජීවත් වෙනවා කියලා. එහෙම කිව්වොත් අපිට තේරෙනවා. ඒ කියන්නේ අපි සිතුවිලි වලින් මැවෙන මායාවක අතරමං වෙලා. ඒක අපි ටීවී එක බලාගෙන අඬන්නේ. අන්නේ මායාව දකිනවනම් අපි ඇත්ත ලෝකෙත් දකින්නේ ටීවී එක වගේමයි. අපේ හිත ඇතුලේ ලෝකයක් මිසක් එළියේ තියෙන ලෝකයක් නෙමෙයි. මෙන්න මේ විදිහට ධර්මයේ දැක්කොත් ඔබ බාහිරෙන් මිදෙනවා. හැබැයි මේක එක අවස්ථාවක් මූලික අවස්ථාවක් පමණයි. ධර්මයේ ගැඹුරින් ගැඹුරට යනවා. නමුත් පළවෙනි අවස්ථාවේදී මුලින් ඔබ දකින්න ඕනි පේනවා නෙමෙයි හිතනවා කියන එක තමයි. හැබැයි ඔබ පටලවා ගන්න එපා. අපි සමහරලාට දේශනා කරන්නේ අන්තිම අවස්ථාව. ඒ ගැඹුරු ඥානයක් තියෙන කෙනෙකුටයි. එතකොට එයාට අපි කියන්නේ මේක shabdayak වර්ණයක් කියලා. හැබැයි ඔබ කිය ඔබට කියන්නේ අපි එහෙම නෙමෙයි. ඇයි ඔබට එහෙම ගැඹුරු ඥානයක් තාම නැහැ. ඒ නිසා අපි කියනවා මේක පේනවා නෙමෙයි හිතනවා කියලා. හැබැයි ඒක මූලික අවස්ථාවක් විතරයි. ඒකයි සෝතාපන්න කියලා වෙනම පැහැදිලි කළා අනාගාමී භූමියට නැවතත් පැහැදිලි කරන්නේ. වැටේනවද එකපාර බත් පිඟාන බෙදුවට එකපාර කන්න බෑනේ. අපි ටික ටික බත් කන්න ඕනි. අන්න ඒ වගේ. අපි ඉස්සලම බාහිර නෙමෙයි හිතනවා කියන තැන දකින්න ඕනි. නමුත් අපි ඊගාව ටිකත් හිතෙත් එහෙම දෙයක් නැති බව දකිනකොටයි මේක shabdayak බව වැටෙන්නේ. එකපාරම එතනට යන්න බෑ. ඒක නිසා තමයි අපිත් ඇත්තටම කියන්නේ රූපේ අනිත්‍ය දකින්නවා කියන එක ලොකු කතාවක්. ඔබ හිතන තරම් බොළඳ නෑ. ඒක හරි ගහම්බීර ධර්මයක්. අතරම අපේ සිත තුලයි ලෝකයක් තියෙන්නේ. මේ ලෝකේ කෝටි 800 ජනගහනය ඉන්නවනම් කෝටි 800ම තමන්ගේ හිතවල ලෝක හදාගෙන ජීවත් වෙනවා. සතා සිව්පාව පවා ඉන්නේ තනයි. හැබැයි සතා සිව්පාට කවදාවත් තේරෙන්නේ නැහැ. එහෙම එකක් බාහිර නැහැ කියලා. අපි මේක හිතන ධර්මයක් කියලා. නමුත් මිනිස්සයාට මේක තේරෙනවා. ඒ නිසයි මේ මනුසාත්මේ තියෙන වටිනාකම දුර්ලභ මනුසත්ත්වං කියලා කියන හේතුව. අපි රැවටිලා ඉන්නේ මායාව තුළ අපි දුක් විඳින්නේ රැවටිලා මායාවක් ඇතුලේ. විඥාන මායාව ඇතුලේ. මේ සත්‍ය අවබෝධ කරොත් ඔබට දුකක් නැහැ. ඔබ සියලු දුකෙන් මිදෙනවා. බාහිරිනුත් ඔබ මිදෙනවා. බාහිර හොරකම් කරන්න දේවල් ඔබට හම්බ වෙන්නේ නැහැ. බාහිර ගහ ගන්න මරා ගන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඔබට බාහිර ගැටලුවක් නැති වෙනවා. හැබැයි ඔබේ හිතෙත් ඒ කියන්නේ බාහිර නෑ අපි හිතනවා කියලා නේ හිතන්නේ. හැබැයි එතකොට හිත තාම තියෙනව නේද? ඊට පස්සේ හිතෙත් එහෙම දෙයක් නැති බව දකින එකයි අනාගාමි භූමිය. අන්න එතකොට බාහිරුත් මිදලා සිතුනුත් මිදලා. එතකොට ඔබ ක්‍රියාසිත දකිනවා. ඔබ ඔබගේම ක්‍රියාවලියට හිත තියාගන්නේ අන්න එතකොටයි. එහෙනම් ඔබ ඉස්සල්ලාම එන්න ඕනේ අර මූලික තැනට නේද? මේ පේනවනේ මේ හිතනවා කියන එක. මේ සේරම හිතක තියෙන්නේ කියන එක. අපේ හිතේ මේ මැවෙන්නේ කියන එක. අන්න එතනට આવොත් ඔබට මේ පරිඥාය කියන සූත්‍රය තුළ පේන්නේ මේ රූපේ පරජානාති කියන තැන ඔබට අවබෝධ වේවි. එන ඔබ රූපේ සත්‍ය දැක්කා වේවි. ධර්මයේ පොතේම හොයන්න එපා. ප්‍රායෝගික වෙන්න. ඇත්ත ලෝකෙට එන්න. ඔය මායා ලෝකේ අතරමං වෙන්න එපා. බාහිර තියෙන දෙයක් නැහැ. මේ ඔබගේම හිතයි. මේ ලෝකේ කෝටි 800ක් ජනගහනය ඉන්නවා නම් ඒක අපි කියේ කෝටි 800ම තමන්ගේ හිතවලයි ජීවත් වෙන්නේ. ළඟ ඉන්න කෙනා කියයි අර තියෙන්නේ අර පේන්නේ. එතකොට ඔබත් කියයි ආ මටත් පේනවා. ඒක නේද? ඔය දෙන්නම ඉන්නේ දෙන්නගම හිත ඇතුලේ කියලා දෙන්නම දන්නේ නැහැ. දෙන්නම එළියට ඇඟිල්ල දික් කරනවා. මහා භූත ඇසුරු කරගෙන හිතින් හදාගත්ත ලෝකයකට ඇඟිල්ල දික් කරනවා. කවදාවත් හම්බ වෙනවද? නැහැ. මොකද වෙන්නේ? ඔබ දවසෙන් දවස දවසෙන් දවස අගාධයකට වැටෙනවා. ඒ තමයි නොදන්නා ලෝකයක අතරමං වෙනවා. ඒ කියන්නේ හිත ඇතුලේ තියෙන ලෝකයක් වෙන්නේ ඒකයි ඔබගේ අවාසනාවන්ත ඛේදවාචකේ දුකේ ඉරණම්. ඔබ විසින්ම හදාගත්ත දුක් ගොන්නක ඔබ අතරමං වෙනවා. ඔබ හැමදාම හදාන්නේ දුක් ගොඩක් කියලා ඔබ දන්නේ නැහැ. ඇයි ඔබ හැමදාම කරන්නේ රැවටෙන දෙයක් හොයාගන්න එක. ඔබ රැවටෙන දේවල් ගොඩාක් එකතු කරගන්නවා සිත ඇතුලේ සංඥා ගොඩක්, චේතනා ගොඩක්. ඒවා කවදාවත් ඇත්ත වෙන්නේ නැහැ. කවදා හරි ඔබ විශාල ප්‍රපාතයක් හදාගෙන ඒ ප්‍රපාතයට පනිනවා. සියදෙවි නසා ගන්න අය වගේ. තමන් විසින්ම හදාගත්ත මායා ලෝකයක තමන්ම අතරමං වෙලා තමන්ම දුක් විඳිනවා. ඒ තමයි දුකේ ආදීනව දකිනවා කියන්නේ. ඒ තමයි ආදීනව සිතේ ආදීනව දකිනවා කියන්නේ. රූපේ ආදීනව දකිනවා කියන්නේ බාහිර දෙයක් දකිනකොට ඒක තමන් හදාගත්ත බව දකින එක තමයි ඇත්තටම ආදීනව දකිනවා කියන්නේ. ඊට පස්සේ ඒක දෙයක් බවට පත් වුණොත් පොත කියලා අන්න ඒක ආස්වාදයේ දකිනවා කියන්නේ. නිස්සාරණය කියන්නේ ඒක ඇත්ත දැක්කොත් බාහිර දෙයක් නැති බව දකින තැන අනු පොතේ මෙදෙන තැනයි නිස්සාරණය කියන්නේ. එතකොට ආස්වාද ආදීනව නිස්සාරණ කියන එක ගැඹුරු පරයයකින් පෙන්වන්න පුළුවන්. එතකොට ආස්වාද කියන්නේ පොත තියනවා කියන එක. ආදීනව කියන්නේ එහෙම දැන් නැති බව දකින්න එක. නිස්සාරණ කියන්නේ එකෙන් වෙන මිදීම. මෙතන දැක්කොත් තමයි ඔබ දුකෙන් මිදෙන්නේ. දැන් සමහර අය හිතනවා ආ මේ ආස්වාදය කියන්නේ මේ මේ මේ පොත තියනවානේ ඒකෙන් එන ආස්වාදේ. අය පොත තියනවා කියලා හිතාගෙන ඒකෙන් එන ආස්වාදේ කියලා හිතා ගන්නවා. ආ මේ ආස්වාදේ කියන්නේ අර අර අර ඉන්නවනේ එයා නිසානේ මට සැපේනේ අර අර මල තියනවනේ ඒකෙන්නේ මට සැපේනේ ඒකනේ ආස්වාදේ කියන්නේ අන්න ඊට පස්සේ හිතනවා ආදීනෝ කියන්නේ ඒක ඊට පස්සේ හොඳට විඳින එක කියලා ඊට පස්සේ හිතනවා නිස්සරණය කියන්නේ ඊට පස්සේ ඒක ආදීනෝ දැකලා ඒක කොහොම පර වෙනවනේ මල් අන්න ඊට පස්සේ නිස්සරණය කියන්නේ කවදාවත් නිවන් දකින්නේ නැහැ ඇයි ඒක අමූලික පට්ටපල් බොරු ඒ කියන්නේ තනිකර අඥානෙක් ඇයි බාහිර රූපය ඇත්ත කරගෙන නිවන් දකින්න බෑ කිව්වේ ඒකයි. බුදුන් වහන්සේ ආස්වාද ආදීනව නිස්සාරණ දකින්න කියන ඕකට නෙමෙයි. පොතක් නැති බව දකින්න එකට. එයයි ආදීනව දකින්න කියන්නේ. එතනින් මිදෙන එකයි නිස්සාරණය දකින්න කියන්නේ. එහෙනම් පොත තියනවා කියලා එක ආස්වාදේ පොත හැදෙන එක. ආදීනව එහෙම දැන නැති බව දකින්න එකයි නිස්සාරණය මිදෙන එකයි. ඉතින් ඒක අපි ගන්න ඕනේ වෙනින් සූත්‍රයකට. නමුත් අපි දැන් මේ පරිඤ්ඤේ කියන සූත්‍රයේදීත් ඒක අපි පෙන්නුවේ. ඒක තමයි රූපේ පඥානති කියන තැන නිවන් මගට හේතු වෙන්නේ. ඉතින් ඒකම තමයි සංඥා සංකාර විඥාන කියන්නේ පොත හැදෙන එකමයි. ඒකෙත් එතකොට ඒ විදිහටමයි පෙන්වන්නේ. රූපම් භික්ඛවේ පරිඤ්ඤේය ධම්මා වේදනස් පරිඤ්ඤේය ධම්මා සංඥා සංකාර විඥාන පරිඤ්ඤේය ධම්මෝ ඉමේ උච්චති උච්ඡාන්ති භික්ඛවේ පරිඤ්ඤේය ධම්මෝ. ඔන්න එතන අන්න ඒකයි මේක යථාභූත ඥාණයෙන් දකිනවා කියන එකයි මේ පරිඤ්ඤයෙන් දකිනවා කියන්නේ. රූපේ පරිඤ්ඤය කියන්නේ. එතකොට මානෙනි මේ පිරිසිදු දකිනවා කියන එකනේ පරිඤ්ඤය කියන්නේ. එතකොට කතමාංච භික්ඛවේ පරිඤ්ඤය මහණෙනි පිරිසිදු දැකීම කවරේදයක් ඔන්න දැන් කියනවා. යෝ භික්ඛවේ රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ අයං උච්චති භික්ඛවේ පරිඤ්ඤය මහණෙනි යම් රාගදේශ රාගක්ෂය කිරීමක් වේද ද්වේෂක්ෂය කිරීමක් වේද මෝහක්ෂය කිරීමක් වේද මහණෙනි මේ පිළිසිඳ දැනීමේ කියනු ලැබේ. දැන් මේ රාගදේශ මෝහය කියන එකයි එතකොට පරිඤ්ඤය කියලා කියන්නේ. ද රාගදේශ මෝහය වෙන එකයි නිවන් මඟ කියලා අපි හැම මොහොතෙම ඔබට පෙන්නනවා. එතකොට රාගදේශ මෝහය වෙන්නේ රූපේ ඇත්ත දැක්කොත් විතරයි. ඒකයි අර කිව්වේ රූපං භික්ඛවේ පරිඤ්ඤය ධම්මා කියලා. ඒතර පරිඤ්ඤයෙන් දැකිය යුතු ධර්මයේ තමයි රූපේ කියන්නේ. රූපේ දැක්කොත් තමයි රාගදේශ මොෂය වෙන්නේ. දැන් ඔබට වැටහෙනවා. එහෙනම් නිවන් මඟ පැහැදිලි වෙනවා මේ පරිඤ්ඤය කියන සූත්‍රය තුළ. ඔව්. මහණෙනි පිළිසිඳ දැන සිටි පුඟුල් කවරේද යත්. කතමෝච භික්ඛවේ පරිඤ්ඤා පුග්ගලෝ. එතකොට කතමෝච භික්කවේ පරිඤ්ඤාච පුද්ගලෝ අර අන්න කවුද මේ පරිඤ්ඤයෙන් දකින පුජ්‍යලය කියලා රහත් මේයි කිව යුතුය අරහත්තා අරහතිස වචනියං යෝ යං ආයස්මා එවං නාමේ එවං ගෝතමෝ අයං උච්චති භික්කවේ පරිඤ්ඤාතාවේ පුක්කලෝති. රහත් මේ ඇයි කිව යුතුය. මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයෂ්මතෙක් වේද මහණෙනි මේ පිළිසිඳදත් පුජ්‍යලේකයයි කියනු ලැබේ. අරහත්ති තස්ස වචනීයං යෝයං අයස්මා එවන් නාමේ එවං ගොත්තෝ එවන් නම් ඇති එවන් නම් ගොත් ඇති අන්නේ වැනි අය උච්චති භික්කවේ ඒ ඒ රහ නැති අරහත්වේ කියන්නේ රාගදේශ මොහේ වුණාම අපි කියන රහ නැති වුණා කියලා අන්නේ වැනි අයට පරිඤ්ඤාති වී පුද්ගලෝ පරිඤ්ඤාතාවි පුජ්ජන් ඒ පරිඤ්ඤ පුජ්ජලය කියන්නේ අන්නේ වැනි අයට එතකොට මේ රාගදේශ මොහේ වෙන ගමන් මගයි රූපේ පිළිස දැනීම තුලයි සිදුවන්නේ අනේවැනි අයටයි ඒ අරහත්තන් වහන්සේලා එහෙම නැත්නම් ඒ ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ එවැනි අයටයි. ආර්ය භූමිය හඳුනා ගන්න පුළුවන් එතකොට. එවැනි අයටයි ඒ රාග දේශම ෂය වෙන අයටයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. අරහත් වහන්සේලා කියලා කියන්නේත් ඒ අයටමයි. එහෙමනම් මේක ඊටාම වටිනා පැහැදිලි කිරීමක් තියෙනවා. හොඳින් ඒක දකින්න. තෙරුවන් සරණයි.